තස්ස භගවතු රාතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රාතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බාස සංවර පරයායං වෝ භික්ඛවේ දේශස්වාමී සංසනාතු සාදුකම් මනසිකරෝත භාසෙස්සාමි තේති සන්දා සම්පන්න පින්වත්නි අද දසඟපන් පොහොව දවසේ මෙම භාවනා මධ්‍යස්ථානයේ තුවත් මේ රැස්විය සිටි පිරිස අතර භාවනා කරන අයත් භාවනා නොකරන අයත් සිටින බව අප දන්නවා ඒ වගේම භාවනාවේ විවිධ අත්දැකීම් ලැබපු අය සිටින බවත් අප දන්නවා. ඒ නිසා මේ හැම දිනාටම වාගේ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමේ අභිප්‍රායන්නේ අදහසින් අපේ සබ්බාස සූත්‍රයේ තියෙන පාඨයක් මාතෘකා පාඨයේ වශයෙන් ඉදිරිපත් කළේ. මේ සම්මාස සූත්‍රයේ මධ්‍යමිකායේ දක්වන දෙවන සූත්‍රයයි ඒ දැක්කේ අප මාතුකාවට ලැබූ පාඨයේ සරල අදහස මෙන්න මේකයි. සියලුම ආශ්‍රව ධර්මයන් සේකීමේ ක්‍රමය මහණෙනි මම ඔබලාට දේශනා කරනවා. එය හොඳින් අහන්න මේ අනුව පිළිපදින්න කියන එකයි. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ප්‍රතිඵලයක් කෙනෙකුට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගත්තොත් පමණයි. ජීවිතයට එකතු කරගත් නැති ධර්ම කොතෙක් ඇසුවත් ඒකෙන් අපට පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ සුළු පිනක් ලැබෙයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් කුසලයේ මේ සාධර්ම අවවාද වශයෙන් මේ ඇයට අප පළමුවෙන් ඉදිරිපත් කරන්නේ සිල්පත් කරන්නේ මේ ධර්මයේ අහන්න අහලා ජීවිතයට එකතු කරගන්නට පුළුවන් වූ ඒ ධර්ම කොටස් ජීවිතයට එකතු කරගන්න ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ අනුව පිළිපදින්න කියන එකයි එතකොට බුදුරජාණන් වහන්සේ පාටි විස්තර කරන ඉස්පසු ප්‍රකාශ කරනවා ඥානතෝ අහම් වික්‍රේ පස්සතෝ ආස්වානං කයා මදාමි නෝ අඥානතෝ නෝ පස්සතෝ මානෙනි දන්නා කෙනෙකුට දකුණා කෙනෙකුට සියලුම ආශ්‍රයන් සේකරන්නට පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා නොදන්නා කෙනෙකුට නොදක්නා කෙනෙකුට ආශ්‍රය සේකරන්න පුළුවන් කියලා අප කියන්නේ මොනවද මේ ආශ්‍රය කියලා අපි ප්‍රකාශ කළේ. ආශ්‍රය කියන්නේ යම්කිසි සත්‍යයකගේ යම්කිසි අනානිමත් කාලයක් පුරා අතීත සංසාරයේ පුරා හිත තුළ තැම්පත් වී ඇති සංසාර විසාකයෙන් ඈතර වීමට ඉඩ නොදී පවත්නා වූ ක්ලේශ ධර්ම රාශියකට මේ ක්ලේශ ධර්ම ආශ්‍රය ධර්ම වශයෙන් දක්වා දෙන ආශ්‍රය ධර්ම ප්‍රධාන වශයෙන් බුදුජානන් වහන්සේ දක්වනවා තයෝ මේ වික්‍රේ ආශ්‍රව කියලා ආශ්‍රව ධම්ම තුනක් තිබෙනවා. ආසෝ භවසෝ අවිජ්ජසෝ කියලා ආශ්‍රව ධම්ම තුනේ නම. ආශ්‍රවය සත්‍යකුගේ సంతානය තුළ අනාදිමත් කාලයක සිටම මේ කාම වස්තුන් තුළින් ආස්වාදයක් ලැබීමේ කැමැත්තක් ආශාවක් අපේක්ෂාවක් සිට තුළ තිබෙනවා. ඇහැට ප්‍රිය රූප දක්ලා ඒ ප්‍රිය රූප තුළින් ආස්වාදයක් ලැබීමට අනට සද්ධාහලා ප්‍රිය සද්ධාහලා ප්‍රිය සබ්දේ තුලින් ආස්වාදයක් සතුටක් අත්දැකීමට ඒ වගේම තමයි නාසයට ප්‍රිය ගඳ සුවඳක් ප්‍රිය සුවඳක් දිවට ප්‍රිය රසක් කායට ප්‍රිය ස්පර්ශයක් ලැබලා මේ ඉන්ද්‍රියන් තුළින් ලැබෙන ආස්වාදයේ අත්දැකීමට කෙනෙකුගේ සිත තුළ කැමැත්තක් තියෙනවා බොහෝ අනාදිමත් කාලයක් තිස්සේ මේ මේ කැමැත්ත මේ ආශාව සිත තුළ පළපදියම් වෙලා තිබෙනවා මේකට කියනවා කාමාශ්‍රවය කියලා භවශ්‍රය කියලා අපි ප්‍රකාශ කළේ මේ භවයේ රැඳී සිටීමට ජීවත් වීමට කැමැත්තක් තියෙනවා ජීවිත අපේක්ෂාවක් තියෙනවා රාත්නෝ සෑම කෙනෙකුගේම සිත තුළ මනුස්ස ලෝකයෙන් ඉපදිලා දිව්‍ය ලෝකවල යන බ්‍රහ්ම ලෝකවල යන නැත්නම් නැවත මනුස්ස ලෝකයෙන් ඉපදින්නේ එසේ තාත්තේ නොකලත් වෙන ලෝකයක ඉපදුණා මේ ප්‍රේත ලෝක අමනුස්ස ලෝක වැනි ලෝකවල ඉපදුණා ඒ ලෝකවලට පවා ජීවත් වීමට කැමැත්තක් තියෙනවා අපේක්ෂාවක් තියෙනවා භවයේ රැඳී සිටීමේ ආසාවක් තියෙනවා මේකට කියනවා භවආශ්‍රය කියලා තුන්වන ආශ්‍රය ධර්ම වශයෙන් දක්වන්නේ අවිජ්ජාශ්‍රය අවිජ්ජාව කියන්නේ නොදක්කම මෝඩකම කුමක්ද දන්නේ නැත්තේ කුමක කුමක් නැදීම නිසාද මේ මෝඩකම ඇතිවෙන්නේ කිව්වොත් ඒ ප්‍රශ්නයට පිළිතුර දෙන්නට සිදුවන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදක්කම කියලා. දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ සමුදය සත්‍යේවත් දුක ඇතිවීමේ හේතුව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ සත්‍යේවත් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරලා අවබෝධ කරලා නැහැ. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යයවත් දුක නැති කරන මාර්ගය නිවන ලබා දෙන මාර්ගය හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය හරියට තමා විසින්ම අවබෝධ කරලා අත්දැකලා නැති කෙනෙකුගේ සිත තුළ අවිද්‍යාව තිබෙනවා. ඒකට අපි කියන්නේ අවිජ්ජාශ්‍රය කියලා. මේ ආශ්‍රය ධර්ම තුනට අමතරව ඔය අභිධර්ම පොත්වල දක්වා තිබෙනවා තවත් ආශ්‍රය ධර්මයක් විත්ථාශ්‍රය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වා ඇති කිසිම සූත්‍රයක දැක්වෙන එකක් නෙවෙයි. නමුත් අපි ධර්මයේ පොත්වල තිබෙනවා දිට්ඨාශ්‍රය. නොඑක ආකාර මිත්‍යා දෘෂ්ටික අදහස් කෙනෙක් විශේෂිත තුළ පළපදියම් වෙලා බොහෝ කාලයක් තිස්සේ තිබෙන්නට පුළුවන්. එතකොට ඒ ඒ ආශ්‍රය ධර්මයන් එකතු කළොත් අපිට කියන්න පුළුවන් ආශ්‍රය ධර්ම හතරක් තිබෙනවා කියලා මොනවද? ඒ හතර කාමාශ්‍රව එක, භවශ්‍රවය දෙක, අවිජ්ජාශ්‍රවය තුන, දිඨාශ්‍රවය හතර. මේ ආශ්‍රව ධර්මයන් සේක්‍රීමේ ක්‍රියාධර්මයක් තිබෙනවා කියලා කියනවා. මේ ආශ්‍රව ධර්ම අතර අතරින් දෙත්තාශ්‍රයයි දක්වෝ ඒ ආශ්‍රව ධර්මයේ සෝවාන් වූ කෙනෙකුට සෝවාන් වූ කෙනෙකුගේ සිත තුළින් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා ගැලවී යනවා. දෙත්තාශ්‍රය. සකදාගාමි වෙනකොට කාමාශ්‍රමයේ තුනී වෙනවා. 150කට වැඩි ප්‍රමාණයක් තුනී වෙනවා කිව්වත් ඒක නිවැරදියි. අනාගාමි වෙනකොට ඒ කාමසත්වයේ සම්පූර්ණ ඉස්සේ වෙනවා නැවතුන උපදින ආකාරයෙන්. රහත් වෙනකොට අනිත් ආශ්‍රව ධර්ම දෙක මේ බාහිරදී සිටීමේ ආශාව භවශ්‍රයයි ඒ වගේම අවිජ්ජාශ්‍රයයි කියන ධර්මතා දෙකම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හතර ලැබලා ඵල හතර ලැබලා නිවන් අවබෝධ කරගන්නේ මේ ආශ්‍රය ධර්මයන් සේකරීම තුළින්. මේ ආකාරයෙන් මේ ආශ්‍රය ධර්මයන් සේකරලා නිවන් අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ඥානතෝ දන්නා කෙනෙකුට පස්සතෝ දන්නා කෙනෙකුට කුමක් දක්නා කෙනෙකුට කුමක් දන්නා කෙනෙකුට දේ ආකාරයෙන් ආශ්‍රය සේකරලා නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේට පිළිතුරු වශයෙන් දක්වන්නේ මෙලෙසින් යෝනිසෝච්ච මනසිකාරෝ අයෝනිසෝච්ච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කරන එක අයෝනිසෝ මනසිකාරය කියන්නේ මෝඩකමින් නුවණ නැතුව නුනුවණින් මෙනෙහි කරන එක මේ කරුණ දෙක දක්නා කෙනෙකුට දන්නා කෙනෙකුට තමයි ආශ්‍රයන් ශේකරන්නට පුළුවන්කම ලැබෙන්නේ නිවන් සාක්ෂාත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ එතකොට මෙයාගේ සිත තුළ දැන් ප්‍රශ්නයක් පැන නැගෙන්නට ඕන මොනවද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කොහොමද මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ කියලා. නිසිපරිදි ධර්මයේ ආනවනම් කියන ධර්මයටම අයුම්කම් දීලා ධර්මයේ ශ්‍රවණය කරනවා නම් තමාගේ සිත තුළ මේ ප්‍රශ්නේ මේ වෙන විට ඇතිවන්නට ඕන. යෝනිසෝ මනසිකාරයේ වශයෙන් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නුවණින් මෙනෙහි කිරීම. කෙලෙසින්ද කෙසේද නුවණින් මෙනෙහි කළ යුතුන්නේ? අනිච්චේ අනිච්ඡන්තේ දුක්ඛේ දුක්ඛන්තේ අනත්තේ අනත්තාතේ අසුභේ අසුභන්තේ යෝනිසෝ මනසිකාරෝ අපේ මේ දේශනාව දීර්ඝ වෙන නිසා කෙටි කිරීම සඳහා මේ පාඩ පුළුවන් තරම් කෙටි කරලා කියන්නේ. එතකොට අනිත්‍ය ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනවනම් දුක්ඛ ධර්ම දුක් වශයෙන් දකිනවනම් අනාත්ම ධර්ම අනාත්ම වශයෙන්ම මෙනෙහි කරනවනම් අසභෝ ධර්මා සුභ වශයෙන්ම මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක් නුවණින් මෙනෙහි කිරීම. මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සහ අසුභ වශයෙන් මෙනෙහි කළ යුතු වන්නේ Tamange පංචස්කන්ධ ලෝකයේ රූපස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධය මේ ස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම වෙනස් වෙයි වෙනස් වෙයි නැති නැති යන නිසා අනිත්‍යයි කියලා යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක් ඔක අනිත් පැත්ත තමයි යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේක ස්ථිර දෙයක් බොහෝ කාලයක් පවතින දෙයක් කිය නිත්‍ය දෙයක් කියලා ඒක නුවණ නැතුව මෝඩකමින් නුනුවණින් මෙනෙහි කිරීමක් අයෝනිසෝමනස්කාරයක් මේ පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන්ම දුක දුක් ලබා දෙන ස්ථානයේ පංචස්කන්ධ පංචස්කන්ධ ධර්මයනයි පංචස්කන්ධයේ තිබෙන තාක්කල් දුක එතන තිබෙනවා ඒ නිසා මේ පංචස්කන්ධ ඒකාන්ත වශයෙන්ම දුකක් දුකක් දුකක් කියලා යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒක නුවණින් මෙනෙහි කිරීම යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් යම් කිසි හැඟීමක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුගේ සිත තුළ මේක සැපක් සැප ලබා දෙන දෙයක් කියලා ඒක මෝඩකමින් යුතුව කරන කල්පනා කිරීමක් අයෝනිසෝ මනසිකාරයක් ඒ වගේම මේ පංචස්කන්ධ ලෝකයේ බොහෝ සත්‍යෙක් බොහෝ දෙනා සිතාණී කියන්නේ මමයේ මමයේ සත්‍යෙක නැත්නම් ජීවියක් ආත්මයක් ආදී වශයෙන් මේවා මේ පංචස්කන්ධ ලෝකයේ තුල කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. සත්‍ය වශයෙන් නුවණින් විමසා බලන විට තේන්නේ මේ ඔක්කොම අනාත්ම ධර්ම හේතුඵල ධර්ම වශයෙන්. මේවා හේතුඵල ධර්මය, මේවා අනාත්ම ධර්මය, සත්‍යය නෙවෙයි, බුද්ධය නෙවෙයි, ආත්ම නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඒක යෝනිසෝමනසිකාරයක්. එහෙම නැතුව මේ මමය මේක මගේ මේ මගේ ආත්මය මගේ ආත්මය සදාකාලිකයේ මේ ආදී විවිධ ආකාරයෙන් ඒහා සම්බන්ධ සිතේදී පවත්වනෝ නම් ඒක අයෝනිසෝ මනසිකාරයක් එවැගේම මේ පංචස්කන්ධ ලෝකයේ විශේෂයෙන්ම රූපස්කන්ධය සහ පරම අපවිත්‍රෝ දුර්ගන්ධෝ දේවල් වලින් පිරුණු මොනම කොටස් දෙක මේක අසුබ දෙයක් මේක අසුබයි අසුබයි කියලා යම් කිසි කෙනෙක් මනෙහි කරනවා නම් ඒක නුවණින් මෙනෙහි කිරීමක් නමුත් අර මතු පිට තිබෙන රූපේ තියෙන මතු පිට හැමේ තියෙන தත්ත්වයට රැවටිලා මේක ලස්සනයි ලස්සනයි කියලා මෙනෙහි කරනවා නම් ඒක නුවණින් මෙනෙහි කිරීමක් නෙවෙයි අයෝනිසෝ මනස්කාරය. එතකොට මේ නුවණින් මෙනෙහි කිරීම සහ අයෝන් අයෝනිසෝ මනසිකාරය කියන ලබන නුනුවණින් නුවණ නැතුව මෝඩකමින් මෙනෙහි කිරීම දක්නා කෙනෙකුට දක්නා කෙනෙකුට පමණයි ආශ්‍රයන්සේ කරන්නට පුළුවන් වන්නේ නිවන් අවබෝධ කරන්නට පුළුවන් වන්නේ එතකොට මේ දක්වා කියන ලද කරුණ සාරාංශය මෙන්න මේකයි. ආශ්‍රය ධර්ම හතරක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තුනක් අපි අභිධර්මයේ හැටියට තවත් එකක්. කාමාශ්‍රව, භවශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව. මේ ආශ්‍රය ධර්ම ශේකරන්නේ සෝවාන් වෙනකොට දිඨාශ්‍රය නැති කරනවා. කාමාශ්‍රය තුනී කළා සකදාගාම මාර්ගෙන් අනාගාම මාර්ගෙන් නැති කරනවා රහත් මාර්ගෙන් භවශ්‍රය සහ විඥාශ්‍රය නැති කරනවා මේ ආකාරයෙන් ආශ්‍රය සේ කරන්නට පුළුවන් වන්නේ යෝනිසෝ නුවණින් මෙනෙහි කිරීම දක්නා කෙනෙකුට නුවණින් මෙනෙහි කිරීම නොදක්නා කෙනෙකුට මෝඩකමින් මෙනෙහි කරන කෙනෙකුට නෙවෙයි මෙන්න මෙලේ කලියතු වන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ දැකීම බැලීම මෙනෙහි කිරීම. මේ දක්වා කියපු කරුණු වල සාරාංශය අන්නේ එකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කළ යුතු ආකාර හතක්. මේ ආකාර හතෙන් පහක් දක්වලා තිබෙන්නේ ඒකේ අවස්ථාවේදී ඇතිවෙන ආශ්‍රව ධර්ම తాවකාලික වශයෙන් යටපත් කරලා ඒ ආශ්‍රව ධර්මයන්ගේ සිත මුදාගෙන නිදහස් කරගෙන සිත පිරිසිදු කරන ආකාර පහක්. තව දෙකක් දක්වලා තිබෙනවා සම්පූර්ණයෙන්ම මේ ආශ්‍රව ධර්මයන් ණය නැවත නූපදින ආකාරයෙන්ම නැති කරන ආකාර දෙකක්. එතකොට ආශ්‍රව ධර්මයන් සේකර හැකි ආකාර හතක්. ඒ හතෙන් පහක්. එදිනදා ජීවිතයේදී ඇති වෙන ඇති වෙන ආශ්‍රව ධර්ම විවිධාකාර ක්ලේශ ධර්ම යටපත් කරගෙන සිත පිරිසුදු කරගන්න ආකාර පහ අනිත් එක සම්පූර්ණයෙන්ම මේ අවදාවත් ඇති නොවන ආකාරයෙන් මාර්ගඵල සාක්ෂාත් කර නිවන සාක්ෂාත් කර සම්පූර්ණයෙන් සේ කරන ආකාර දෙකක් මේ ආකාර හත බුදුරජාණන් වහන්සේ දැක්වූ අනුපිළිවෙලට නෙවෙයි මා ඉදිරිපත් කරන්නේ මෙයට මතක තබා ගන්නට තේරුම් ගන්නට පහසුයි මට හිතෙන ආකාරයට අනුව ඒ අනුපිළිවෙල වෙනස් කරලයි අපි මේක අධ්‍යාත්ම දේශනාවේ දීපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ දක්වන අතිපිකේ ආස්වාස් සංවරා පහතබ්බා මහණෙනි මේ ආශ්‍රය ධර්ම තියෙනවා සංවර වීමෙන් ප්‍රහාණය කරන්නට කල යුතුයි අපි සංවර වන්නට ඕනේ මොනවද අපි සංවර කරගත යුත්තේ කෙසේද අපි සංවර විය යුත්තේ අපේ ඇහැ සංවර කරගන්නට ඕන. කන සංවර කරගන්නට ඕනේ. නාසය, දිව, ශරීරය, මනස සංවර කරගන්නට ඕන. සංවර කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඇයට ප්‍රිය රූපයක් දැක්කාට පසු කෙනෙකුගේ සිත තුළ ඇලීමක් වෙන්නට පුළුවන්, ආශාවක් වෙන්නට පුළුවන්, ආගයක් ඇති වෙන්නට පුළුවන්. ඒ ආකාරයෙන් ලෝභ සාගත සිතේලි ජනිත වන්නට පුළුවන්. තම අපේකන රූපයක් ඇයට හමු වුණා නම් හමු වුණා ඊට පස්සෙ ඒ රූපේ අරමුණු කරලා ඊර්ෂ්‍යාවක් තරහාවක් ගැටීමක් ඇතිවන්නට පුළුවන්. මේ ඇහැට පෙනෙන රූප හමුනාට පස්සේ ඇලීමක් ඇති කරගන්නෙත් නැතුව ගැටීමක් ඇති කරගන්නෙත් නැතුව ඒ ඇලීම් සහ ගැටීම් දෙකෙන්ම නිදහස් වෙලා සිත නැදහස් තබා ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා නම් එහෙම කරනවා නම් යම් කෙනෙක් ඕ ඇහැ සංවර කරගත් කෙනෙක් වෙනවා. කනට ප්‍රිය ශබ්ද අහනකොට බොහෝ දෙනෙක්ගේ ප්‍රිය ශබ්ද වලට ඇලෙනවා ඒවට ආශා කරනවා ඒවට තණ්හාවෙන් යුතුව තව තවත් මේ ශබ්ද ඇසීමට ප්‍රිය කරනවා ඒ වගේම තම අපේ කරන ශබ්ද තමාට විවේචනාත්මක සිදුවේවි නැත්නම් අනිත්‍ය දෝෂාරෝපණය කරાવી විවිධාකාර අනිත්‍ය ශබ්ද තමාට ඇලෙමිට ඒවා කෙරෙහි බොහෝ දෙනෙක් ගැටෙනවා මේ ආකාරයෙන් ඇලීම සහ ගැටීම ශබ්දේ නිසා කෙනෙකුගේ සිත තුළ ඇතිවන්නට පුළුවන්. එතකොට කනට ඇහෙන ශබ්ද ඇසුනාට පසුව ඇලීමක්වත් ගැටීමක්වත් ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන් නම් මෙදස් සිටින් ඉන්නට පුළුවන් නම් අපේ කන සංවර කරගත්තා වෙනවා. මේ අනුස්කාරයෙන් මේ ආකාරයෙන් මේ ඇසීපත් කරන්නට ඕනේ නාසය සංවර කරගන්නෙත් මෙන්න මේමයි. ඇලීම් ගැටීම් දෙකින් තොර වෙලා කඳ සොඳාවට පසුව දිවසම් වල කරගත යුත්තේ එහෙමයි ඇලීමක් නෑ ගැටීමක් නෑ රසවත් දෙයට ඇලෙන්නෙත් නෑ දීසස දෙයට ගැටෙන්නෙත් නෑ කාය සංවර කරගන්නෙත් එහෙමයි අයට හොඳ ස්පර්ශයක් නම් ඒකට ආශා කරන්නෙත් නෑ ඇලෙන්නෙත් නෑ ඒ වගේම නරකේවට ගැටෙන්නෙත් නෑ මනසත් එහෙමයි සංවර කරගන්නවා එනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා චක්කුණ සංවරෝ සාදෝ සාදෝ සෝතේන සංවරෝ ධානේන සංවරෝ සාදෝ සාද දිවාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු ආචාර සංවරෝ මනස සංවරෝ සාදු සාදු සම්පත සංවරෝ සම්පත සම්මතෝ බික්ඛු සම්බ දුක්ඛා පමුච්චති කියලා අර්ථාධික ඈ සංවර කර ගැනීම යහපත් සම්පුණා සංවරෝ සාදු එයින් සංවර වීම යහපත් කන සංවර කර ගැනීම යහපත් නාසය දිව ශරීරය මනස සංවර කර ගැනීම හොඳයි කය සිත වචනේ තුන්දර සංවර කර ගැනීම හොඳයි සම්පත්ත සංවරෝ සාදු හැම ආකාරයෙන්ම හැම පැත්තෙම සංවර මේ ඉතාමත් හොඳයි සම්පත්ත සංවරෝ බිකෝ සම්බ දුක්ඛා පමුච්චදෝ පමුච්චදේ මේ ආකාරයෙන් සියලුම පැති වලින් සංවරෝ බික්ෂෝ නැත්නම් සංවරෝ නැත්නම් සියලුම දුක් සිය කරලා නැති කරලා ප්‍රමත් භාවයෙන් නිවනින් සනසනවා ඒක නිසා අසංවර වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් අසංවර වීම නිසා, සංවර නොවීම නිසා කෙනෙකුගේ සිත තුළ යම්තා ආශ්‍රය ධර්ම, ක්ලේශ ධර්ම ජනිත වෙනවා නම් මේ සංවර වීම නිසා ඒ ඇතිවීමට තිබූ සියලුම ක්ලේශ ධර්ම, ආශ්‍රය ධර්ම ඇතිවන් නැතුව සිත පිරිසිදුව තබා ගන්නට පුළුවන් කියලා. ඒක නිසා මේක ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය දැන් කියන්නම්. ඉතින් දා ජීවිතේ ඒ ආකාරයෙන් ඒ ධර්මයකට කරගන්නට ඕන. ඇහැට රූපයක් දකිනකොටම හොඳ එකක්වත් එකයි නරකවක් එකක්වත් එකයි දකිමි දකිමි දකිමි කියලා සිහිපත් කරන ඉදිරියට ජීවිතේ පුරුදු කරනවා. මනස සත්‍යයක් ඇහෙනකොට හොඳ හොඳ සත්‍යයක් ඇහුණත් එකයි නරක සත්‍යයක් ඇහුණත් එකයි ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා අසමිය අසමිය අසමිය කියලා හරි නැත්නම් සත්‍ය සත්‍ය සත්‍ය කියලා හරි මෙනෙහි කරන්න. ගන්ධ සුවඳත් එහෙම ගන්ධ සුවඳක් ගන්ධ සුවඳක් කියලා මෙනෙහි කරන්න රසක් රසක් කියලා දිවට දැනෙන රස මෙනෙහි කරන එක කායට දැනෙන ස්පර්ශයක් හම ස්පර්ශ කියන්නේ යම් කිසි දෙයක් ගෑවුනාට පස්සේ කායට දැනෙන ගතියට මේ ස්පර්ශයක් හමුනාට පස්සේ ස්පර්ශයක් ස්පර්ශයක් දැනීම දැනීමක් ආදී වශයෙන් සිහිපත් කරන්න ඒ සිහිපත් කරනකොට අපිට මේ ඉන්ද්‍රියන් සංවර කරගන්නට පුළුවන් ඒ ආකාරයෙන් ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තුළින් ඇති විය හැකි ආශ්‍රව ධර්ම ඇති නොකරගෙන සුළුව තබා ගන්නට පුළුවන් වෙනවා. මේ ක්‍රියාදාමය මේ හිතන්නට පාසලු කටු ක්‍රියාවක් කියලා. මේ සංසාර දුක මිදීමට නිවන සාක්ෂාත් කිරීමට බලාපොරොත්තුක් කෙනෙකුගේ සිත තුළ තියෙනවා නම් මේක කළ යුතු කාර්යයක්. ඒක නිසා මේක කලේ ගරුත්වයක් ඇතුව මේක කරන්නට ඕනේ කියන හැඟීම ඇතුව මා මේ භයානක සංසාරේ නිදහස් වෙන්නට ඕනේ කියන අපේක්ෂාව ඇතුව පුළුවන් තරම් දුරට ඉදිරියට ජීවිතේදී මේ ඉන්ද්‍රිය ධර්ම සංවර කරගන්න උත්සාහ ගන්න එක ඉතාමත්ම සුදුසුයි. මේක තමයි පළවෙනි කාරණාව. මොකද සංවරය වීම. ඒ සංවරය පළවෙනි කාරණාව දැන් දෙවන කාරණාව. බුදුජානන් වහන්සේ දක්වන පිළිවෙල නෙවෙයි අපි කියන්නේ. ඉවසන්නට ඕනේ අතිපිකේ ආස්වාදි වාසනා පහතබ්බා. ඉවසීම මේ සමහර අවශ්‍ය ධර්ම ප්‍රහාණය කළ හැකි කරන්නට ඕන. මොනවද ඉවසන්නට ඕනේ? ඉවසන්නට ඉවසන්නට ඕන දේවල් ගොඩාක් තිබෙනවා. මෙසි මඳුරුව දරෝසීත ස්නසාපි පාසාවෙන් දේවල් ඉවසන්නට ඕන. බොහෝ දෙනෙක් කියන දුරුත්තානන් දුරාගතානම් වචනපතානම් කියන වචන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. අපි කැමැති නැති වචන දෝෂාරෝපණ විවේචන නින්දා අපහාස මේ සෑම එකක්ම ඉවසන්නට පුරුදු වෙන්න ඕන. කායික දුක් වේදනා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන උපන්නාන සාරිඥානං දුක්ඛානං වේදනානං නිප්පානං කරණං කටුකානං නසාතනං පානාරාණ ආදි වාසම ජාතිකෝ හෝති කිය. ඉතාම තීව්‍ර ඉතාම දරුණු කායික දුකක් වත් පානාරාණ ජීවිතේ නැති වෙන දුකක් වත් අධිවාසකෝ හෝති ඉවසන්නට පුරුදු වෙන්නට ඕන. සාමාන්‍යයෙන් ධර්මයේ නොදන්නා අය ඉදිරික කාවිලා ප්‍රතික්‍රියා ඒ දුක කායික දුක මානසික දුකක් බවට පත් කරගෙන කටයුතු කරන විට ධර්මයේ දන්න පුද්ගලයා ඒවා ඉවසනවා කායික දුක මානසික දුකක් බවට පත් කරගන්නේ ඒ කායික දුකයි මානසික දුකයි දෙකක් විඳින්නට කිසිම අවශ්‍යතාවයක් කෙනෙකුට නැහැ. يعني කයේ තිබෙන දුක කයේ පමණයි ඔබ හිතට ගත්තාට පස්සේ ඒ කයේ තියෙන දුක තවත් දුකක් වෙනවා මානසික දුකක්. ඒක නිසා පුළුවන් තරම් දුරට ඉවසන්න ඉවසන්න ඉවසන්න පොඩ්ඩ වෙන්න. ඒ ඉවසීම පුරුදු කළාට පසුව නොයසීම නිසා යම්තා ක්ලේශ ධර්ම ජනිත වෙනවා නම් අර ඉවසීමෙන් ඒ ඇති විය හැකි ක්ලේශ ධර්ම ඔක්කොම ප්‍රහාණය වෙනවා. අපි උදාහරණයක් ගමු කෙනෙකුට අපිට කෙනෙක් පමණිනවා දෝෂාරෝපණය කරනවා. අපි ඉවසන්නේ නැතුව කටයුතු කළොත් එහෙම අපි මනින්නට ගියොත් ප්‍රතිවචන දෙන්නට ගියොත් නැත්තම් කොටි බැලගහන පුරාගේ දේවල් වලට ගියොත් කොයිතරම් අකුසල වේද කොයිතරම් කායික ශාස්ත්‍ර මානසික ක්‍රියා සිදු කරයිද කොයිතරම් අපතර කර්ම කිරීම නිසා සංසාරයේ දිග්ගැස්සෙයිද දුගති වලට යන්නට වේද කියන එක කල්පනා කරලා බලන්න. ඒක ඉවසනනේ මේ ඉවසනවා ඉවසනවා ඉවසනවා කියලා. ඒකෙන් සැලසීම තමයි ලැබෙන්නේ. මේ කතාව හොඳට මතක තබා ගන්න. ඕනෑම මෝඩයෙකුට ඉවසන් නැතුව කටයුතු කරන්නට පුළුවන්. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්නට පුළුවන්කම තියෙන්නේ ඥාන යුක්තය පමණයි. අන්න ඇයට හිමි. ඒ නිසා මේ නොයසන මූඩ සත්ත්ව ලෝකේ ගමන් කරන ඊරල්ලේ මැදිලා අපි ගමන් කරන්නේ නැතුව ඥානාන්විත පුද්ගලයන් වශයෙන් මේවා පුළුවන් තරම් දුරට ඉවසනවා ඉවසනවා කියලා ඉවසන්නට පුරුදුවන්න ඒක සනසීම ලබා දෙන කාරණාවක් වෙනවා. මේ දෙවන කාරණාව. පළවෙනි එක සංවර වීම දෙවෙනි එක ඉවසීම ඉවසන් නැතුව අයින් කළ යුතු කරුණු තියෙනවා. ඒක තුන්වෙනි කාරණා. අත්තිමික්කමේ ආසවා විනෝදනා පහතබ්බා. ඉවසන් නැහැ අයින් කරනවා. ඉවසීමට ප්‍රතිවිරුද්ධ දෙක අයින් කරනවා. මොකද මොනවද මේ අයින් කළ යුතුන්නේ? උප්පන්නානම් කාමේතක්කන්නා නිවාසේතේ පජහතේ විනෝදේතේ යන්තේ කරෝතේ අනුභවංගමේතේ උප්පන්නම් ව්‍යාපාදේතක්කම් උප්පන්නම් වේසාවිතක්කම් උප්පන් උප්පන්නයි පාපකේ අපසලේ ධම්මේ නා නිවර්සිතී පඤ්ඤාති විනෝදේති යන්ති කරෝති අනුභවං ගමේති කියලා බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා. කාම සංකල්පන කාම අදහසාවට පස්සේ ඒව ඉවසන්නේ ඒව අයින් කරෙතේ. සාමාන්‍යයෙන් මේ ජීවිත ගත කරන අයට මේක ක්‍රියාත්මක කරන්න අපහසු වන්නට පුළුවන්. කරන්නට බෑ. නමුත් පුළුවන් තරම් දුරට හැම වෙලාවෙම කාම සංකල්පවලම බෑගින් නැතුව අනවශ්‍ය ආකාරයේ තමාට අයෝග්‍ය ආකාරයේ කාම සංකල්පන ඇති වෙනකොටම ඒක ඉවසන්නේ නැතුව ඒකෙන් චිත මුදා ගන්නට උත්සාහ කරන්නට ඕන. උපන්න ව්‍යාපාදේ දක්කන්නාදි වාසයේදී උපන් ව්‍යාපාදේ දක්ක තරාසිතේ නොරිස්සන ගතිවිලි අමනාප ගතිවිලි ඉෂ්‍යා කරන ඒවා සියල්ලම මේ ව්‍යාපාද කියන වචනයට ඇතුළත් වෙනවා. මේවා චිත තුළ ඇතිවෙච්ච ගමන්ම තව තවත් දුරටත් මේවා චිත තුළ පවත්වාගෙන යන්න ඉඩදී මහා මේ චිත මුදවා ගන්නට ඕන. තරසිත තරසිත තරසිත කියලා ආපු ගමන් මෙනෙහි කරලා තරසිත නැති කර ගන්නට ඕන. රාගසිත කාවට පස්සේ රාගය රාගය රාගය කියලා සීපත් කරලා රාගසිත මෙල්ලන්නට ඕන. භාවනා කරන අය දන්නවා සමාධි සතර සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන අය සතු සම්මා චිත්තං සදෝතං චිත්තං දීපජානාති ආදී වශයෙන් දැක්වූ කොටස් රාගසිත රාගසිත වශයෙන් දැනගන්නේ ද්වේෂසිත ද්වේෂසිත වශයෙන් දැනගන්නේ කියන එකයි අදහස. ඒකෝට ඉඳලා ජීවිතයේදී ඒ ආකාරයෙන් තමන්ට නොනිසි රාගසිතේ ලෝභසිතේ ආදී ඇති වෙනකොට ලෝභයන් ලෝභයන් රාගයන් රාගයන් ආසාව ආසාව වශයෙන් ආදී වශයෙන් සිහි කරලා පුළුවන් තරම් සිත පිරිසිදු තබා ගන්න උත්සාහ කර යුතුයි. කුණුකම් අකුසල ධර්ම පාපකාරී අකුසල විතක්ක පුළුවන් තරම් ඉවසන්නේ නැතුව ප්‍රහාණය කරන්නට ඕන. ඒකේ විතරයි එසේ නොකිරීමේ සෑදීන ආශ්‍රව ධර්ම, ක්ලේශ ධර්ම මැඩපවත්න්නට පුළුවන් සිත පිරිසිදුව තබා ගන්නට පුළුවන්. එතකොට අපේ කර්ම තුනක් කියවා. සංවර වීම මේව නැවත නැවත මා මේ ප්‍රකාශ කරන මේ මතක තබා ගැනීම පාසල සඳහා සංවර වීම ඉවසීම දැන් මේ ඉවසන්නේ නැතුව අයින් කිරීම ඊළඟ කාරණාව අත්‍යවික්‍රේ ආශ්‍රව පටිසේවනා පහතබ්බ සීවනේ කිරීමෙන් අයින් කළ යුතු ආශ්‍රව ධර්ම ටිකක් තියෙනවා. දැන් මේක බොහෝ විට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වික්ෂු පිරිසමතර මහණෝ අය උදෙසා. සිව්පස්සේ පරිභෝග කරන මහණෝ අය ජීවර පින්න පාත්‍ර සීනාසන ගිලානම් පත්‍ය මේ සත්‍ය පරික්ඛාර. මේ පරිහරණය කරන විට අධ්‍යසන් මිත්‍ර සීලය කියලා සීලයක් තියෙනවා ප්‍රත්‍යක්ෂ කරන නුවණින් යුතුව සිහිපත් කරලා ඒවා පරිභෝග කරනවා. මේ විදිහට කරන්න කියන එකයි මේදී දක්වපු බුදුරජාණන් වහන්සේ දැක්වූ ආවාදය. නමුත් ඊයකට විතරම් යෝග්‍ය කියලා යෝග්‍ය ආවාදයක් වශයෙන් අපි නැසලකන නිසා මේ අඩු වශයෙන් මේ විදිහට ක්‍රියාත්මක බලන්න කරලා බලන්න. දැන් ආහාර පාන ටිකක් ගන්න විට මොෝදේ පිළිසිත තුළ ක්ලේශ ඇති වෙනවා. ආසාව ඇති වෙනවා, කිතුකම ඇති වෙනවා, හේතකම ඇති වෙනවා. මේක තව කෙනෙකුට කලදී මසුරුකමින් යුතුව ආහාර අනුභව කරන අවස්ථා තියෙනවා. තව තවත් මේවා ලබා ගන්නට ඕනේ කියන අවස්ථා තියෙන නොයෙක් ආකාර අනුශේ ධර්ම, ආශේ ආශ්‍රය ධර්ම, හේතු ධර්ම සිත තුළ දැනිට වෙනවා. ඒ නිසා මේක දිහා ක්‍රියා කර බලන්න. අපි කැම පියාණකට හරි මොනවා හරි වාදනයකට හරි කන්නනවා. කනලා අනලා මේක අරන් කටේ දාලා හපනවා ටික වෙලාවක්. හපපු කෑම ටිකක් එළියට අරගෙන පිඟානෙම නැවත තියුවොත් එහෙම ඒ කෑම ටික තව කෙනෙකුට අරන් කන්නට පුළුවන්ද? සමන්තවත් සිය කන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා නෝනින් බලන්න. ඒක කරලා බලන්න දවසක. මේ ඊට අපවිත්‍ර භාවයට පත් වෙන මේකට තමයි මේ අවශ්‍ය කරන්නේ. දැන් මේක පඩ කියන. පඩ කියනම කොයිතරම් ගඳද කොයිතරම් දකින්ද පිළිකොල්ද කොයිතරම් එක සුබුසා යනකද කියලා මෙහෙ දන්නවා. එතකොට නීවති වමන භාවයට පත් වෙන ආහාර වලට නේද අපි මේ ආශ්‍රය කරන්නේ මේ අපන්නේ. කියලා ටිකක් නෝනින් කල්පනා කරන්න. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝනින් මෙහෙ කරන කෙනාට අවශ්‍ය කරන්න පුළුවන්. මෝඩකමින් මෙහෙ කරන කෙනාට නෙවෙයි කියලා. මේ අපි කියන්නේ නෝනින් මෙහෙ කරන ආකාරය මේ දක්වා කියන්නේ. එතකොට මේ ආහාර තව ටිකක් කියලා නිකන් දිරුවට පස්සේ මොකද පරම දුර්ගන්ධ අසුචි බාටපත් වෙනවා. કોઈ අනාහාර තමයි ඒපත් වෙන්නේ. කොයිතරම් දුබල කොයිතරම් පිළිබොල්ද කියලා කල්පනා කරන්න. මේ ශරීරයේ අපවිත්‍ර කොටස් ඔක්කොම නිකලන්නේ ආහාර තුළින්. මේ ආහාරයේ පිළිබඳ ආහාර නියමතාවය තේරුම් ගත්තොත් මේ අසකර කරා රාගය ඇඳුම් පිළිබඳව තියෙනා වූ රාගය ආශාව ධර්මද්‍රවට අඩු කරගන්නට පුළුවන් ශක්තිය ලැබේවි. එතකොට ඊළඟ කාරණාව මේ ඒකවල දරුවන් පරිහරණය කරන ආර්යයන් වාහන ඉඳකන මේවා පරිහරණය කරන මේවා නිසා මේවට ආශා කරපු නිසා මරණ මොහොතේ මේ ආශාව සිහිපත් කරනොත් ඒකාන්ත වශයෙන්ම ප්‍රේත ලෝකයට වැටිලා අනන්ත ප්‍රමාණ දුක් ගැට විඳින්නට සිදු වෙනවා. කොච්චර ලස්සන කොච්චර වටිනා ගෙවල් දොරවල් තිබුණා දුකින් දුකට පත් වෙන එක ඥානාංගික ක්‍රියාවක් නෙවෙයි. ඒකට මෙරණිලා සමල ඒකම දන්නා ප්‍රීති වෙන කිසි අවස්ථාවක් මේ දන්නේ. බොහෝ අවස්ථාවල තමන්ගේ ඉවල්ලට කලංගට ආසාවෙච්ච සත්‍යෝ ටිකක් අනින් අයින් කරගන්න මේ විදිහට මරණය ගැන සිහිපත් කරලා. මේ විදිහට කළාට පස්සේ අර සීවනය කරන වස්තු නිසා ඇතිවෙන ආශ්‍රයයන් තරමතරට අඩු කරගන්නට පුළුවන්. මේ වික්ෂුණීන් වහන්සේලාට ඕකම නෙවෙයි සිව්පසේ පත්තේ සාකර නොනින් මෙහි කරන ආකාරය දන්නවා. ඒ අනුව පිළිපදින්න කියලා තමයි බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපේ අනිත්‍ය කරුණ කීවේ කීයට සුදුසු විදියට වෙන් වෙනවා. අත්‍යවශ්‍ය ආසව පරිවර්තන පහතබ්බ වෙන්වීමෙන් ඈත්වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රය ධර්ම දෙනවා. අපි දන්නවා මේ දන්නවා ඔන්න පුරුෂාප්පයෝ විසබෝරණයි පොළොංගු වැනි සත්ව නැත්නම් මේ පිස්සු බල රෝගේ හැදිච්ච බල්ලන් වැනි සත්ව දැක්කොත් එහෙම අපි ඈත්වෙනවනේ. ඒක ඒක ඕනෙම නුවණ තියෙන කෙනෙක් මොලේ ටිකක් හරි තියෙන කෙනෙක්. සීයේ තියෙන කෙනෙක් එහෙමයි කටයුතු කරන්නේ. මේ විදිහේ විය යුතු ධර්ම තියෙනවා. මොනවද මේ? කායික දුස්චරිතවලින්, වාචික දුස්චරිතවලින්, මානසික දුස්චරිතවලින් පුළුවන් තරම් දුරට ඈත් වෙන්නට බලන්න ඕන. කායික දුස්චරිත, වාචික දුස්චරිත, මානසික දුස්චරිත මොනවද කියලා මේ දන්නවා. අපි විස්තර කරන්න කාලෙ මිඩම් ගන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව නරක මිත්‍රයන් නරක හැතුරුම් පැවතුම් ගති පැවතුම් මේ අපේ ලෝකෙ හැබැයි වෙන සිටිනවා කියන ස්වාමීන් වහන්සේ දීකට නැත්නම් මෙකම මිත්‍යාචාරය වෙන දීකට නරක හැබැයි වීම. ඒක ඇත්තිය යුතුයි. ඒක කිසිමාතිය. නරක මිත්‍රය අංගෙන් ඇත්තේ නැති කියලා බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම දක්වලා තිබෙනවා. මේක ඇසුරු කිරීම නිසා යන්ත්‍ර ක්ලේශයන් වැඩි වෙනවා නම් ඒකෙන් ඈත් වුණාට පසු ඒ ඇති හැකි ක්ලේශ ධර්ම ආශ්‍රය ගන්න අපගේ සිතට ඇති වෙන්නේ නැතුව අපගේ සිත පිරිසිදුව තබා ගන්නට පුළුවන්. මේ කියපු කරුණ පහ ඒ තරම් දුරට සම්පූර්ණයෙන්ම ආශ්‍රයයන් සීක්‍රීම සඳහා හේතු වන කරුණ දෙන්නේ. නමුත් එදිනදා ජීවිතයේ ඉතාමත්ම ප්‍රයෝජනවත් කරුණ ජීවිතයට එකතු කරගත යුතු කරුණු. ඒ කරුණ පහ නැවත එකතියෙන් සිහිපත් කරන්න. සංවර වීමෙන් ආශ්‍රය සීකරගන්න ආශ්‍රය අඩු කරගන්න ප්‍රහාණය කරන්න නැති කරගන්න. ඇහැ කන නාසය දිව ශරීරය මනස සංවර කරගන්න. පුළුවන් තරම් ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම, දේශ ධර්ම ආදී මේවා පුළුවන් තරම් ඉමසීමෙන් යුතුව කටයුතු කරලා අඩු කරගන්න බලන්න. අද ඉඳලම මේ ඉස්සනවා ඉස්සනවා ඉස්සනවා කියන අදහස ඇති කරගන්න. ඒ අනිශ්චානය ඇති කරගන්න කටයුතු කරන්න. ඊළඟට කාම ව්‍යාපාද දේශා විතක්ක පාප අකුසල විතක්ක ආදී ඒවා ඉවසන ළඟට ළඟ ඊට පස්සේ අපි කිව්වේ මින් විලා පරිවර්තනය කළ ඈත් විලා අයින් කළ යුතු ක්ලේශ ධර්ම සංයෝජන නැත්නම් ආශ්‍රදන්න ඒවා තමයි නරක මිත්‍යයන් නරක කායික වාචික මානසික ක්‍රියා නරක හැසිරීම ආදී දේවල් ඇති මේක නැති කියන්නට අවශ්‍ය නැහැ මේ හැට දැන් ඉතාම සරල කරුණු ටිකක් ඉදිරිපත් කළේ දැන් කියන්න තියෙන කරුණු දෙක භාවනා කරන අයටයි විශේෂ. තේරුම් අක්ෂර ධර්මයන් නැවත නූපදින ආකාරයෙන් මාර්ගඵල ලැබලා සම්පූර්ණ සීකරන ආකාර දෙක වෙයි ඊළඟට බුදුහාමුදුර දක්වන්නේ. ඊළඟට නේද දක්වන්නේ මුලදී අපි මේ අවසානයේදී කියවට. අත්‍යවශ්‍යම ආශවා භාවනා කරතබ්බා අත්‍යවශ්‍යවා දර්ශනා පහතබ්බා ඉනිකයි. මට දිනු කරන්නට කියන කාරණාව. එද බික්කේ එක්කෝ සති සම්පජ්ජං ගම්භාවේති මේකේසිත විලාපේසිත නිරෝධේසිත මොස්සංග පරිණාමී ආදී වශයෙන් ධම්මකේ නිරේති පස්සද්දි සමාධිපෙක්ඛා කියන බොජ්ජං ආතයි ඒදී බුදුරජාණන් වහන්සේ වැඩේ. සාමාන්‍යයෙන් භාවනා නොකර ජීවිත ගත කරන අයට මේ බොජ්ජංග ධර්ම හත අතරේ අඩු වශයෙන් තුනක් පත් ඇති කරගන්න බලන්න. මොනවද ඒ තුන? සති සම්බොජ්ජංගේ සිහියෙන් වැඩ කරන්න ටිකක් පුරුදු වෙන්න. එදින්දා වැඩ කරන විට දවසකට පැය කාලක් භාගයක්වත් අඩු වශයෙන් උදේ නැගිටට පසු හරි කවදාද වෙලාවක කරන කරන වැඩ ඔක්කොම සිහියෙන් කරන්නට පුරුදු වෙන්න. කරනවා ඒ කරන වැඩේම අවධානය යොමු. ඉස්සෙල්ලා පේනවා පේනවා පේනවා ලැඳුම් මදිනවා මදිනවා අදිනවා අදිනවා කියලා. මූණ සෝදනවා සෝදනවා සෝදනවා සෝදනවා කළ යුතු දෙයක්. Taman කලින් තවත් ටිකක් හරි භාවනා කරනවා නම් අනිත් අය මොකක්වත් භාවනාවක් කරන්නේ නැහැ. මම මෙහෙම භාවනාවක් කරලා තියෙනවා. අනිත් අය නම් මට හැදෙන්නවත් නැහැ. මම නිකම්ම ගමන් කරනවා. මේවා ඉවසි තමාගේ ගුණධර්ම සහිපත් කරලා මේක මානයක් නෙවෙයි. මේ ගුණධර්ම සහිපත් කරලා සතුට වෙන එක කරන්න පුළුවන්. ඒ විදිහට ටික ටික හරි සිත තුළ සතුට ඇති කරගන්න බලන්න. අර අප්‍රාණ සතුටින් ඉන්න නිසා උපජ්ජති මනසම උපජ්ජති මන අමනාපං ඇහැට රූපයක් දැක්කාට පස්සේ මනාප ප්‍රිය ස්වરૂපයක් ඇතිවන්නට පුළුවන් අමනාප අප්‍රිය ස්වરૂපයක් ඇතිවන්නට පුළුවන් ඒලාදී කල්පනා කරනවා නම් මට මේ මනාව අමනාප දෙකක් ඇතිවුණා ඒකම හොඳ නැහැ ඒතං සම්දං ඒතං පණිතං යද්දං උපේක්ඛා බුදුහාමරංග වචනේවා උපේක්ෂාව ස්පර්ශයක් වන්නට පුළුවන් අප්‍රිය ස්පර්ශයක් වන්නට පුළුවන් සම්මන්නේ මනසට අප්‍රිය හෝ ප්‍රිය අරමුණක් වෙන්නට පුළුවන් මතක් වන්නේ සිහිපත් වන්නේ මේ හැම අවස්ථාවෙදීම මම මඳහත් වෙනවා මඳහත් වෙනවා මඳහත් වෙනවා කියලා සිත මඳහත් උපේක්ෂිතව තබා ගන්න පුරුදු වෙන්න ලෝකයේ තියෙන දේවල් කෙරේ පුළුවන් दुःखनं केलं तर माझ्याशी पालकूच नाही बडोमीला अधिकार केला दुःख पाडण्याची आवश्यक मागणी आहे त्यात मी तिथे कोटी आमदार मी नेम करणं केलं दुःख पाडण्याची कंडिशन घेतो आपण त्यात बुद्ध शास्त्रीय नियमकृत्य आणि ऐकतोया ऐवटणी अन्वय केला दुःख पाडण्याची घेतो आपण अपेक्षित पुलुअंतरं दृढ मेधास्त तपाकर्णिकमय यह पद मेधास्त तपाकर्णिकमय शांत तनित एक ऐसा है तन संतन ये संपणित यदि रंग पिक्का විරූපයි කියලා. නැත්තම් මේක විවිධ ආකාරයෙන් කොයි ආකාරයෙන් හරි සංකල්පන ඇති කරගෙන දුක් වෙනවට වැඩිය පිළිලා බව බාහිර ලෝකයේ තමන්ගේ දරුවන්ගේ දේවල් පිළිබඳ තමන්ගේ කරන්නේ ආදී දේවල් පිළිබඳ පුළුවන් තරම් මැදහත් වන එකම උසස්. නමුත් මේන් අදහස් කරන්නේ මැදහත් වෙලා අධික බැඳ වෙන පැත්තකට වෙලා ඉන්නේ කාරණාවනේ මේන් අදහස් කරන්නේ. කලිත දේවල් කරනවා. නමුත් තමන්ගේ සිත මැදහත් තබා ගන්නවා. මේ එකවත් අඩු වශයෙන් පුරුදු කරන්න බොජ්ජංග ධර්මාතුරින් සතිය, සීය ටික ටික වැඩි කරගන්න. තීටි සම්බොජ්ජංගේ ටික ටික උපේක්ෂාව ටික ටික ටික ටික දියුණු කරගන්න. භාවනා කරන අය විසින් වොජ්ජංග ධර්ම අතම මෙතන කරගත යුතුයි දියුණු කරගත යුතුයි. විශේෂයෙන් මේකේ පිටියේ පස්සති සමාධි ධම්මයේ මේ පිටියේ පස්සති සමාධි කියන අංග තුන බුදුහාමුදුර දක්වන පිටි මනස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සම්මේති සුපේවදෙන් සමාධිය කියලා. මම මේ පිටිය ඇති කරගත්තාම මේක විශාල යහපතක් සිදෙනවා කියලා. ඒකේ මනස ආයෝපස්සම්බති ඒකේවත් මනසක් තියෙනකොට කය සනසෙයි කය කලුනේ ගොරෝරුනේ ඕලාරිකනේ දැන් හිතමු තවා කියලා බණින් යන ගාන යන එයාගේ කය කොච්චර තදද රළුද ඕලාරිකද ගොරෝසුද විශේෂයෙන්ම යහපත් අරමුණු දෙන්නේ වෙන බේදෙන්න කය සංසිඳනවා කය සංසිඳීම නිසා සිද්ධි සංසිඳීමකුත් තියෙනවා මේ මනස කාය පස්සද්දදී පස්සද්ද කාය සංවේදී කාය සංසිඳනකොට සුඛයක් අත්දකින්නට පුළුවන්. සික්ඛනෝ චිත්තං සමාධියදී සුඛයේදී හිතනට සිත සමාධි කරන්නට පුළුවන්. සිත එකඟ කරගන්නට පාසයෙන් පුළුවන් ධ්‍යාන වල සිතපත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ අංගයේ අවශ්‍යතාවය මේ පස්සද්ධිය සමාධිය එකට අත්දැකීමේ පවත්නා වූ උච්චංග ධර්මතා තුන විශේෂයෙන්ම සමාධිය දිනකර ගැනීමට අවශ්‍ය අංග තුන සති සමාධි සේකාදී මේ සමාධි කියන ඒ අංග තුන පුළුවන් තරම් දිනු කරන්න ධම්මවිචේ සම්පජ්ජංගේ නුවණින් විමස විමස බලන්නට පුළුවන් කාරණාව මේක අත්‍යවශ්‍යයි මන් යන්නට මේක නුවණින් බුදුහාමුදුර ධර්ම තියෙනවා. බුදුහාමුදුර දක්වන සමහර ලෝකයේ මිනිස්සු ඉන්නවා. ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා. සත්‍යය තියෙනවා. මේ කණේ තියෙනවාද මේ ලෝකේ තමයි අපායයි දිව්‍ය ලෝකයයි ඔක්කොම ඉස්සරහට වල අපි හිටියද ඌ ඔක්කොම බොරු දෙයක් ඇත්තටම. ඒක ආකාර මිත්‍යා දෘෂ්ටික සංකල්පනාවක්. මේ ආදී දේවල් අකුසල සංකල්පනාවක්. නොසිතියද දේවල්. මේව තමයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒ සිතන සිතන වාරයක් තමයි මේ සිත තුළ පිරිස ධර්මය යනවන්නේ ආශ්‍ර ධර්මය කියනවනේ. සංසාරයේ සංසාරයේ ගමන් කිරීම සතර දිග්ගසීම සිදු වෙනවා. නිවනින් ඈත් වීම සිදු වෙනවා. ඒ නිසා මේ විදිහට සිහිපත් නොකළ යුතු ධර්ම සිහිපත් කරන්නට සුදුසු නැහැ. සිහිපත් කළ යුතු ධර්ම යුතු කරුණු. මනසිකාර ධර්ම. මෙනෙහි කළ යුතු දකරු. තමන්ගේ ඇඟයි සිතයි ගත්තොත් එහෙම මේක මම මේක හැදියා මේ කුරුසෙක් මේ තරුණෙක් මේ මැදියේ කෙනෙක් මාළුකෙක් මේ දාකාර සංකල්පන වල සංඥාවල බැසගෙන ලෝක සත්‍ය මූලකම හේතු අවිද්‍යාවේතු කටයුතු කරන්නේ. තමන්ගේ ශරීරයේ ඇඟ සිත ගත්තාට පස්සේ මේක මම කියලා හිතුවට මගේ කියලා හිතුවට මේක ආත්මයක් කියලා හිතුවට ශබ්ද සංඥා, ඒ වගේම ගඳ සුවඳ ගන්නවා, රස හඳුනා ගන්නවා, කායද දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා, මනසට නොයෙක් දේවල් හඳුනා ගන්නවා. මේ විවිධාකාර සතුනෝමින් ගොඩක් මේ ශරීරය තුළ තියෙනවා. මේ පංචස්කන්ධ ලෝකයේ තුළ විද්‍යමාන වෙනවා. රූප සංචේතන සද්ද සංචේතන වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන්නේ අපි හිතන සිතිවිලි කොටස් හයකට කොටස් කරන්න පුළුවන්. ඒ කියන්නේ රූප පිළිබඳ රූප සංදේශන, ශබ්ද සංජේතන, ගන්ධ සංජේතන, රස සංජේතන, පොට්ටබ්බ සංදේශන, ධම්ම සංජේතන, ඒ බුදුහාමුදුරුවෝ කියපු වචන. මේවා පිළිබඳ සිතිවිලි ගොඩක් අපගේ මේ පංචස්කන්ධ ලෝකයේ තුළ තියෙන මේ මම කියන, මගේ කියන, සත්‍යය කියන, ආත්මය කියන මේ ගොඩ තුළ. මේ ඥාන ගොඩක් තියෙන මේ ගොඩවල් පහ නිමිති මම කිව්වට මගේ ගමේ නිවන කියන කල්පනා තමයි පංචස්කන්ධ ධර්මය. රූපේ මේකයි වේදනා මේකයි. සංඥා මේකයි සංකාර මේකයි විඥාන මේකයි. මේක තමයි පංචස්කන්ධ රූපය ඇති වෙනවා. අපි ලෝභ කාරණා නිසා රූපය ඇති වෙනවා නම් අනුගුණ ආහාර. අනුගුණ ආහාර වල තත්ත්වයේ නැති ගමන් අනුගුණ ආහාර නිසා ඇතිවෙච්ච රූපය නැතුව ගියා. අපි ගැසිත නිසා රූපය ඇති වෙනවා නම් අපි දවස් සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා, සිත සොම්නස් වෙනවා. මූණ හරි දකින්න ප්‍රියයි. තරහක් එක මම කල වෙලා නරකයි දකින්නට අප්‍රියයි. සිත නිසා ඒ රූප ජනිත වීම තුළින් එක සිදුවන්නේ. අපි තරහ සිත නැති වෙනවා. තරහ සිත ඇති වීම නිසා පහළ වූ රූප නැති වෙනවා. සතුට සිත ඇතිවෙච්ච ගමන් සතුට සිත ඇතිවෙච්ච නිසා ඇති වූ රූප නැති ගියා. මේ විදිහට යම් කිසි හේතුවක් වෙනවා. යම් කිසි රූපයක් ඇති වුණා නම් ඒ හේතුව නැති වෙන නිසා රූපේ නැතුව ගියා. මෙන්න ඇහැට ප්‍රිය රූපයක් දැකලා චක්කු සංපස්සජා වේදනාවක් ඇතිවන්න පුළුවන්. අප්‍රිය රූපයක් දැකලා චක්කු සංපස්සජා දුක් වේදනාවක් ඇතිවන්න පුළුවන්. කවදාකාරී හරි දුකාරී තකාරී මඳහත් ඇහැට රූපයක් දැකලා චක්ක සංපස්සජා වේදනාවක් ඇති වුණා නම් ඒ රූපේ දැකීම නැති කියනම චක්ක සංපස්සජා වේදනාවක් නැති වුණා. කනට ශබ්දයක් ඇහිලා චෝත සංපස්සජා වේදනාවක් ඇති වුණා නම් සත්‍ය නැති කියනම හේතු නැති කියනම මේ පංචස්කන්ධය දුරින් ලැබෙන අවස්ථාවේ මෙන්න මේකයි. ඔය සුළු ආස්වාදයක් පොඩ්ඩක් ඉඳලා ඉඳලා ලැබෙන. ඒ ආස්වාදය ඇත්ත වශයෙන්ම යථා කොහොමද ඇත්ත ඇතියෙන් දක්නා කෙනෙකුට ඒක දුකක් වශයෙන් දැනෙන්නේ. නමුත් මේ ආස්වාදයක් තියෙනවා. මේකේ ආදීන මේ පංචස්කන්ධේ පවතින තියෙන ආදීන සත්‍යද කියලා මෙහි කරන්නේ. මේකේ නිස්සාරණේ නිස්සාරණේ කියන්නේ මේකේ තියෙන ඇලීම බැඳීම ආසාව ඡන්දේ කැමැත්ත රාගය මේව නැති කර ගැනීම. ඒක නැති කරගන්නේ කොහොමද? මෙන්න මේ ටික කල්පනා කරන්න ඕනේ. පංචස්කන්ධයේ පිළිබඳ පමණක් කියනවා. මේ පංචස්කන්ධේ රූපස්කන්ධය ගත්තොත් එහෙම චතුර්ණ මහා භූතවන සමුදය චත්තංගම චස්සාදං ආදී වචනිස්සනං පජාන නැත්නම් මනසිකරවත්. මේ සතර මහා භූතෝ මේ පඨවි ආපෝතේ යෝ මේ ශරීරය මේ ඒකේ ඊට ලැබෙන අවස්ථාවේ මේකයි ආදීනයි මේකයි නිස්සාරණේ මේකයි කියලා මෙන්න කරනවා. චන්න පස්සායතනන සම්දේශත්තංගමෙන් සාධන ජාතිනොත් නිස්සාරණේ මනස කරෝති. මේ පස්ස ආයතන හය. පස්ස ආයතන කියන්නේ ඒ කියන්නේ මේ ආයතන කියන වචන සමහර දෙනෙක් අහලා ඇති. ඔය චක්කෝ ආයතනය, චක්කායතනය වෙනවා. සෝත ආයතනය උපජ්ජ චක්ක විඥාන දෙන්න සංගති චක්ක සම්පස්ස මේ පස්සේ නිසා පහළවට සිටින ධර්ම තියෙනවා මොනවද ඇහැට රූපේ වෙන චක්ක විඥාන ඇතුළම රූප සංඥාවක් ඒ චක්ක සම්පස්සයක් ඇතිවෙනවා චක්ක සම්පස්සේ නිසා වේදනාවක් ඇතිවෙනවා වේදනාව ඇතිවෙනාම සමාධික සංඥාවකින් හඳුනා ගන්න රූප සංඥාවක් ඊට පස්සේ මේක පිළිබඳ වේකාකාර සිටින සංකේතන ඇතිවෙනවා නැත්නම් රූප විතක්කය විතක්ක කරනවා එක්තරා විචාරණය අධ්‍යාදී රූපේ විමසීම සම්බන්ධ නැත්නම් රූපේ පිළිබඳ තණ්හාව නැතිනම් කුයිද ක්ලේශ ජනිත වෙනවා නැත්නම් ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් කුසල පාසික තිබුණා ඔක්කොම එක ඇතුළත්. මේක පාකිය. ඒක විතරකාරී මිනිකර කතාවේ නාම රූප වශයෙන් නාමයක් සහ රූපයක් මෙදී. නැත්නම් ධාතු හයක් වශයෙන් පටවිය ආපෝ තේජෝ ආකාශ විඥාන නැත්නම් පංචස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන. නැත්නම් ආයතන වශයෙන් චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායතන මනෝයතන. මෙහි විතරකාරී සියලුම සංස්කාර දුකයි කියන්නේ ගන්නකොට. සියලුම සංස්කාර අනාත්මයි කියලා ප්‍රඥාවෙන් ගන්නකොට. යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම දීන මනස්කරෝති. යම හේතුන් හටගත්තා නම් ඒ හේතුන් නැති වෙනකොට හේතුන් හටගත් ඔක්කොම ධර්ම නිරුද්ධ වෙනවා කියන්නේ ගන්න. ඒතර තියෙන අනිත්‍ය තමයි. එතකොට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මෙනෙහි කරන එකක් ඊළඟට කියන්නේ. ඉතින් දුක්ඛ අරිය සත්‍යං නම් දුක්ඛ සමුදය නම් දුක්ඛ නිරෝධෝ නම් දුක්ඛ නිරෝධෝ පටිපදාති මනස්කරෝති. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා මෙහි කරන්නේ. මේ තමයි දුක්ඛ සමුදය සත්‍ය, මේ තමයි දුක්ඛ නිරෝධ සත්‍ය. මේ දුක තව තවත් වැඩි කරලා දෙනවා විනා වාසය යන්නේ යන්න තව තවත් දුක වැඩි වෙනවා විනා දුකේ අඩවීමක් කවදාවත් අපි මේ ජීවිතේ දුක් විඳීම සඳහා ජීවිතේ ඉරියව් මාරු කරන්නේ කන්නේ බොන්නේ අඳින්නේ බලන්නේ නාන්නේ ඕ ඔක්කොම දේවල් කරන්නේ දුක නැති කර ගැනීම සඳහා වෙන දෙයක් මේ තියෙන දුක නැති කර ගන්නට ඔක්කොම දේවල් කරන්නේ ඒ නිසා මේ ශරීරයේ මහා විශාල දුකක් නොඑක ආකාර රෝග ඇති වෙනවා චරාවටපත් වෙනවා මරණයටපත් වෙන විදිහ විවිධ දුක් කායික දුක් ඇති වෙනවා මානසික දුකට විදෝ කියලා මනිස්සු සැපයි සැපයි කියන එක ආරෝ දුකයි දුකයි කියලා නේද මේ සැපයි සැපයි කියන කමෝස කමෝස කියන සුඛස් වලදී ඇත්තටම මේ කියන විදිහට අවබෝධයකට ඉතින් තිබුණේ දුක නමුත් මේ දුක සැපක් වශයෙන් පෙන්නපු මුලාව තමයි ඉතින් තිබුණා සාධිකරීමේ හේතුව අන්න ඒක තේරුම් ගත යුතු වෙනවා එතකොට මේකේ අවදීනයි මොකක්ද? ප්‍රධානම අවදීනයි මොකක්ද? සැප දුක වශයෙන් පෙන්වන්න කරලා මොනා කරන එකද? ඊට අමතරව මේ අනුස්සතිය ඉතරම නැති වෙනවා. අනිත්‍ය. ඒ අනුස්සතිය දුක බලනවා ඒක කොහොමද කියලා තමයි. අනිත්‍යක වැදගත්ම කාරණා මේ අනුස්සතිය වින්දේ කවුද? තමන්ගේ සිත තුළ සුඛාස්වාදයක් ඇති වුණා සුඛාස්වාදේ නැති වුණා මේක කොහොමද නෑ ඉතිරිමක් තිබුණා ඉතිරිම ඇති වුණා පැවතුණා නැති වුණා ඉච්චරයි මගේ උත්සවදී කියලා වැරදි විදිහට ග්‍රහණය කරන තාක්කල් මේක සැපක් සැපක් කියලා මේ වැරදි සංකල්පේ පිළිදව සිටින තාක්කල් මේවා දුකක් වශයෙන් පිළිදව திறந்திருக்கேன் දුකයි කියලා රකින්න. ඒක සංකීර්ණ අවබෝධය මේ ලෝකේ මේ ආම ලෝක රූප ලෝක රූප ලෝක නෙවෙයි උපාදාන කරන්න තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ මොනවද මේ කරන්න තියෙන්නේ of somebody uh, came by, uh, at least somebody by. ඒකෙන්නේ ඒ දුමතුනට පස්සේ ස්ථාවර භාවයට පත්ව අකුප්පා චේතෝ විමුක්තිය සල්කේසිය ප්‍රාදාත් කරන රහතන් රහතෝ කෙනෙක්ගේ සිටේ සාමාන්‍ය ස්වરૂපය උද්ගත වෙනවා විමුක්ත සිට අකුප් විමුක්තත්තාටි සංගේ ස්ථාවර ධර්මයක් මෙලොස් වෙන්නේ ප්‍රශ්න ඉන්නේ. එදත්ත සන්තසිත ඒක නිකන්තයෙන් සන්තසිතත් භාවයට සන්තුෂ්ටියටපත් වූ තත්ත්වය. ඒ සන්තසිත වත්තේ සිතත්ත සන්තය සන්තසිතත් අපිටස්සන් කිසිම දෙවීම සන්ත්‍රාසයක් ඇති කිරීම මොකක්වත් නැහැ. දැන් මෙන්න දැන් හොඳයි. මරණයට මොන බියක් කතාවක් වන්නවත් නැහැ. අපිට සම්පත්තක් තියෙන්නේ පරිණිපාතේ. ඒ පරේ පරිත්‍යාගයක් නැති පුද්ගලයා මේ මොහොතේ ජීවිතේ වෙන සියලුම කෙලෙස් පිළිගන්න පරිණිමා වෙදී නිවාදම. මෙන්න මේ විදිහට ආශ්‍රය ධර්මයන් සේක්‍රීම තුළින් මේ උත්තර අරහත් මාර්ග ඵලය පවා අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා සම්පූර්ණයෙන්ම ආශ්‍රය ධර්මයෙන් එතකොට මේ දක්වා කියපු කරුණ සාරාංශය දැන් කියන්නේ. ටිකක් හරි මතක තියාගන්න ජීවිතයේ එකතු කරගන්න පුළුවන් කියලා එකතු කරගන්න. අපි කියන්නේ ආශ්‍රය කියන්නේ මොනවද? සංසාරේ රැඳී සිටින දෙකින් දෙකට හිත තුළ පැවැත්ලා තියෙන දේවල්. මොනවද ඒවා? කාමාශ්‍රය, භවශ්‍රය, අවිජ්ජාශ්‍රය. තවත් එකක් තමයි දිට්ඨාශ්‍රය. ඒ අපිට. දිට්ඨාශ්‍රයේ තියෙන සෝවාන්. කාමාශ්‍රයේ තියෙන අනාගාමී සෝවාන්. අනාගාමී තුනි වෙනවා. භවශ්‍රය, අවිජ්ජාශ්‍රය දක්ෂ මනස්කාරය නොනිමිනී කිරීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම අස්වාසිනේ කිරීම. එක්කස්මන්ගේ අනුසාර ධර්ම සයකරීමට එදිනෙදා ජීවිතයේ ඇතිවන ආශ්‍රය ධර්ම තාවකාලික වශයෙන් යටපත් කරන සිත මුදාන සිත පිරිසුදු කරගත හැකි ආකාර පහ. ඒ පහ ජීවිතයේ එකතු කරගන්න පුළුවන්. මොනවද? සංවර වන්නේ කනනාසේ දිය ශරීරේ මනස. ලෝභ ද්වේෂයෙන් වෙන්න පුළුවන් සංවරයට සංවර වෙච්ච ධර්මයට හොඳයි. ඉවසන්න පුරුදු වෙන්න. ඉවසීම. හ්ම්. ඒකට ඉවසන්න ආකාරයේ කිව්වා. ඒකට නරක මිත්‍යාවේ මනස තබා ගන්න පුළුවන් ක්‍රම පහ. සම්පූර්ණ මනස ධර්මසේ ගන්න පුළුවන් ආකාර දෙකක් ඒවා භාවනාවෙන් සහ යථාභූත ඥාන දර්ශනයෙන්. භාවනාවේදී සත්පුජ්ජංග ධර්ම වඩන්නටයි කියන්නේ. මේ සත්පුජ්ජංග ධර්ම අතරින් භාවනා නොකරන කීයට අඩුම වශයෙන් සතියවත් විනාඩි 10ක් 15ක් කරන්න දෙය කිව්වා. ඊට අමතරව උපේක්ෂාව සිත මැදහත් තබා ගන්න එක ඉතාම සාන්තයි, ඉතාම ප්‍රණීතයි. පුළුවන් තරම් දුරට සිත උපේක්ෂාවෙන් තබා ගන්න ගෑයම් කරන්න උත්සාහ කරන්න. පුළුවන් නම් මේ සම්බොජ්ජංගත් ඇති කරගන්න තමන්ගේ ගුණ ධර්ම ආදී ගැන සිහිපත් කරලා. භාවනා කරන අය විසින් ඒක ඔක්කොම බොජ්ජංග ධර්ම දියුණු කරගatiya. ඒකට දැක්කේ අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ පළමුවෙන් දැක්කෝ කාරණා. කියන්නේ මේ සූත්‍රේ පළමුවෙන් දැක්කෝ කාරණා මම අසන්නේ මම කනේ මම කියන්නේ අනුකීල වෙන එකක් කියලා. අතිකේ ආසන දර්ශන පහතප්පා කියන එක දර්ශනීය යථාභූත ඥාන දර්ශනීය යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් දැකලා පහණේ ප්‍රයෝගය. ඒක නිසා නුවණින් මෙනෙහි නොකර මෝඩකම විදිහට මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්නට එපා. ඒ කියන්නේ කාමය ගැන, භවය ගැන, අවිද්‍යාව ගැන, ලෝභ ගැන, ලෝකේ ලෞකික දේවල් ගැන සිතෙසිතා ඉන්න එක ටිකක් හරි මනාගෙන අනිත් පැත්තට මෙනෙහි කරන්න. නෛක්ෂාම්‍ය සංකල්පන සම්මා සම්පා ධර්ම හේතුඵල ධර්ම ගැන පුළුවන් නම් බලන්න කියලා කල්පනා කිව්වොත් මේ ඔක්කොම Tamange ඇඟයි සිතයි ගැන නියම සත්‍ය තේරුම් ගැනීම සඳහා කල්පනා කළ යුතු දෙයක්. මේක තේරුම් ගත්ත දැනත්තා විශේෂයෙන් මේක චතුරාර්ය සත්‍ය මේකයි කියලා බලන්න දෙන්නේ. ඊළඟට අවශ්‍යම මේකයි කියලා බලන්න දෙන්නේ. ඔච්චරයි කියන්නේ. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය. ඒක අවබෝධ වෙන කෙනෙකුට පහළ පාර මාර්ග ඵල උනන් ලබන්න පුළුවන්. ඊළඟ මාර්ග ඵල උනන් ලබන්න පුළුවන්. අනිත් අවබෝධ කරගන්න ඊට අමතරව ආශ්‍රදම් කාමසු භාෂා ඥාසා කතා කරනකොට ඒවා අනාගාමී රහත් වීම සඳහා භාවනා කරන අය දේශ කරලා අපි කතා කළේ විශේෂයෙන්ම කාමසු වෙන දිගන්න අනාගාමී වෙනකොට ඒක දිගාමසු සම්දේ ගැන කතා කළා ඒකේ තියෙන සම්දේ වෙන් කරන්නට ඒක චන්ද්‍රා වෙන් කරන්නට කටයුතු කළේ කොහොමද කියන කතාව කතා කළා ඊට පස්සේ අපි අවිජ්ජාසව සහ භාවස්ව වෙන දිගන්න අපකාරය කතා කළා මේ විදිහට අපි සම්මස්ස සූත්‍රයක් මජ්ජිකායේ දැක්වෙන සම්මස්තික සූත්‍රයක් ඒකයි මේ පැයට වැඩි කාලයක් ගත කරන්න සිදුවන්නේ අපි කිසිම අපිට පුළුවන් සත්‍ය ප්‍රමාණයට අනුව විස්තර කරලා මේ ධර්ම කරුණ ජීවිතයට එකතු කරගන්න පුළුවන් එකතු කරුණ එකතු කරගන්න එසේ මේ පැදීම තුළින් මේ අවශ්‍ය ධර්මයන් සම්පූර්ණයෙන් සේකිරීම තුළින් මේට මේ භවයේදී හෝ මතු භවයකදී හෝ මේ බුද්ධ ශාසනයේදී හෝ මතු බුද්ධ ශාසනයේදී හෝ ප්‍රාර්ථනීය පරිදි නිවන සරසමින් වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද පිළිදෙමේ කවුරුත් එක තියලා ආකාශත්තාජින් පාටි ආකාශත්තාජ බුම්මට්ටා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං මොදිත්තා චරං රක්ඛන්තු ශාසනං සත්පත් වේවා. රාත්‍රී පරිදි නිවන සරසින් බ්‍රහ්මයේ කුසල් හේතු වාසනා වේ.